බ්‍රාහ්මණ වංගෝ චින්දසෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මණ සංකාරාණං කයං යත්වා මකතඤ්ඤෝසි බ්‍රාහ්මණ තණ්හාවෙහි තද පහර දකින්නේ ඉන් නිවනෙහි රස වටහා ගන්නේ යදාද්දේසු ධම්මේසු පාරගෝති බ්‍රාහ්මනු අතස්ස සම්මේ සංයෝගං අත්තං ගච්ඡන්ති ඥානතෝ සමත විපස්සන දෙදහම් දන්නේ ඒ දනු මෙහි කෙලවර තෙක් යන්නේ සිව්සස් මනවින් ඉන් වැටෙන්නේ සියලුම සංයෝගත් සිඳලන්නේ යස්ස පාරං අපාරං වා පාරා පාරං නවිඤ්ඤති ඊතන්දරං විසංයුත්තං තමං භූමි බ්‍රාහ්මණං යමෙකුට එතෙර හෝ මෙතෙර නොවන්නේ එකතෙර කුත් එහෙයින්ම නොවන්නේ කෙලෙස් විඩා සහ බැමි නොමවන්නේ ඔහු හට මා බමුණේ කැරි කියන්නේ ජායින් විරජමාසීනං කතකිච්ඡං අනාසවං උත්තමත්තං අනුප්පත්තං තමං රෝමි බ්‍රාහ්මණං බවුන් වඩන තනිවම හිඳිමින්නේ කල යුතු දෙය කොට කෙලෙස් නොවන්නේ යායුතු උත්තම තනවුත් උන්නේ ඔහු හට මා බමුණෙහි පවසන්නේ දිවාතපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා සන්නන්දෝ කන්තියෝ තපති ජායි තපති බ්‍රාහ්මනෝ අත සම්බ මහෝරත්තිං බුන්දෝ තපති තේජසා හිරු දහවල තන්දරය බබලන්නේ රජු ඇඳුමෙන් රහතුන් බබලන්නේ දැහැමිනි දිවරය නිති බබලන්නේ බුදු රදුමය සියතෙදි නිදිලෙන්නේ බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමචරියා සමනෝති උච්චති පම්බාජයක්කනෝ මලං තස්මා පම්බජිතෝති උච්චති පෞහැරලුයෙන් බමුණු කියන්නේ සමචරියාවෙන් සමන කියන්නේ කවුරුද අකුසල මල හැර යන්නේ එහෙයින් ඔහු හට පැවිදි කියන්නේ නම් බ්‍රාහ්මනස්ස පාරෙය්‍ය නාස්ස මුංචේත බ්‍රාහ්මනෝ දී බ්‍රාහ්මනස්ස අන්තරං තතෝ දීයස්ස මුංචති බමුණෙකු වූට පහර නොදෙන්නේ ගැසුවෙකු හට බමුණානු කීපෙන්නේ පහර දුන්නහුට නින්දාවන්නේ කිපුනහුටය වැඩි නින්දාවන්නේ නබ්‍රාක්මනස්සේ තදකින්චි සෙය්‍යෝ යදානිසේදෝ මනසෝපියෙහි යතෝ යතෝ ඉන්සමනෝ නිවත්තති තතෝ තතෝ සම්මති මේව දුක්ඛං කිපිසිත් තරහින් මුදවා ගන්නේ ඒ උතුම් ගුණයකි ඇති සහතුන්නේ හිංසක සිත වීනම් වලකන්නේ ඉන් දුක සංසිඳුමක්මය වන්නේ යස්ස කායේන වාචාය මනසානත්ථි දුක්ඛතං සංගතං තීතානේ තමං බ්‍රෝමි බ්‍රාහ්මනං යම් කිසි කෙනෙකුගේ කය වචනින් සහ සිතිනුත් වරදක් නොමවන්නේ නම් තුන් දොරෙහිම සංවර වන්නේ ඔහු හට මා බමුණෙහි පවසන්නේ යම් හා ධම්මං විජානීය සම්මා සංබුද්ධ දේසිතං සක්කච්ඡං තං නමස්සෙය අග්නිහොත්තං බ්‍රාහ්මන සම්මා සම්බුදු රදුන් විසින් නිදසුදම් කාගෙන් වුව දැනගන්නේ බමුණු වෙමින් සිටි ගිනි පුදමින්නේ සකසා ඔහු වඳිනට යුතුයන් යටාහින ගොත්තේන නගච්ඡා හෝති බ්‍රාහ්මනෝ යම් හි සච්ඡං ච ධම්මෝ ච සෝසුචි සෝච බ්‍රාහ්මනෝ ජටාවලින් හෝ ගොත් පමනින්නේ නැත ගොත් උපතින් බමුණු නොවන්නේ සබවස සහ දහමත් ඇතිවන්නේ නම් ඔහු පිරිසිදු බමුණෙක් වන්නේ කිංකේ ජතයි දුම්මේද කිංකේ අදිනසාකියා අම්බන්තරං තේගානං බාහිරං පරිමඤ්ඤති ජට්ටාවලින් මොන පල දෙලා බන්නේ දිවි සමිනුත් මොන වැඩද කරන්නේ ඇතුළත අකුසල් පිරීති වෙන්නේ මෝඩය ඔබ පිට පමනි සාදන්නේ පංසුකූල දරං යන්තුං කිසං ධමනි සම්පතං ඒකං වනස්මින් ජායන්තං තමං බ්‍රෝනි බ්‍රාහ්මණං පංසුකූල සිවුරුයි පෙරවන්නේ නහර ඉපිල වැහැරි ගොස් අට්ඨිකං භවං භෝවාදී නාම සෝති සති හෝති සකින්චනු අකින්චනං අනාදානං තමං භූමි බ්‍රාහ්මණං ඌවත් බම් නොහට මා බමුණෙහි පවසන්නේ සම්ම සංයෝජනං චෙත්වායෝ වේන පරිතංසති සංඝාති ගං විසංයුත්තං තමං භූමි බ්‍රාහ්මණං සියලුම සංයෝජන සිඳලන්නේ කිසි දෙයකින්වත් තැති නොම ගන්නේ විනම් රාදුස් වලින් මිදෙන්නේ ඔහු හට මා බමුණෙහි පවසන්නේ චත්වානන්දින් වරත්තං ච සන්දාමං සානුක්කමං උත් චිත්තපලිගං බුද්ධං තමං භූමි බ්‍රාහ්මණං කෝදරාග වරපට සිඳලන්නේ මිසදිටු දම්වැල පුපුරාලන්නේ අවිදු අගුල් වීනම් ගලවන්නේ දම්දත් ජේ බමුණෙහි පවසන්නේ අක්කෝ සංවද බන්ධං චේ අදුත්තෝ යෝති තික්කති කන්ති බලං බලානීකං තමං රෝමි බ්‍රාහ්මනං දැනුම් සමග වද බන්ධන යන්නේ දුක නොකිපි ඉවසාගෙන ඉන්නේ ඉවසුම් බල බල ඇනිය කරන්නේ එවන්න කුට මා බමුණු කියන්නේ අක්කෝදනං වතවන්තං සීලවන්තං අනුස්සතං දන්තං අන්තිම ශරීරං තමං බ්‍රෝනි බ්‍රාහ්මණං කෝපනවන සහවත් ඇතිවන්නේ සිල්වත් වී ආසනුකරන්නේ කිලිස් දැමුණ අන්තිම කයවන්නේ එවැනි අයට බමුණෙහිම කියන්නේ වාරිපොක්ඛර පක්කේව ආරංගේ දිවසාසපෝ යෝනලිප්පති කාමීසු තමං භූමි බ්‍රාහ්මනං නිලුම් පතෙහි නොරදන පියවන්නේ ඉඳි කටු තුඩ අබ ඇටයක් මෙන්නේ පස්කම් සුවයේහි නොඇලී සිටින්නේ එවැනි අයට බමුණෙහි පවසන්නේ යෝ දුක්ඛස්ස පඤානාති මිදේව කය මත්තනෝ පන්නදාරං විසංයුත්තං තමං බ්‍රෝමි බ්‍රාහ්මණං කිසිවෙක් මේ බව තුලදීම දන්නේ නම් තම දුක අවසන් යයිවන්නේ පස්කන්ධ බර හැර කෙලෙසු ලිහන්නේ වීනම් හේ බමුණෙහි පවසන්නේ ගම්බීර පඤ්ඤං මේ දාවින් මංගා මංගස්ස කෝවිදං උත්තමත්තං අනුප්පත්තං තමං බ්‍රෝමි බ්‍රාහ්මණං ගැඹුරු වූ නුවණින් යුක්තව උන්නේ මග නොමගත් හරි හැටියට දන්නේ උතුම් රහත් භව වෙත පිළිපන්නේ වීනම් හේ බමුණෙහි පවසන්නේ असंसत्सङ्गात्तेहि अनागारेषु भयम् अनोकसारिङ्गप्तिञ्चम् तमं ब्रूमि ब्राह्मणम् ගිහිදනගින් හානු බැඳී ඉන්නේ පැවිදි අයද සමගත් නොඇලෙන්නේ අපි ගුණති ආසා අඩුවන්නේ වීනම් හේ බමුණයි පවසන්නේ නිදාය දණ්ඩං භූතේසු තසේසු තාවරේසු ච යෝනහන්තින ගාතේති තමං භූමි බ්‍රාහ්මණං බියගත් සහ බිය නොමගෙන උන්නේ සතුන්ට හිංසාවක් නොකරන්නේ නොනසන්නේ සහ නොම මරවන්නේ වීනම් හේ බමුණෙහි පවසන්නේ අවිරුද්ධං විරුන්දේසු අත්ත ගන්නේසු නිම්බුතං සාදානේසු අනාදානං තමං භූමි බ්‍රාහ්මණං විරිදු දානං හට අවිරුදු වන්නේ පීඩකයන් අතරෙහි තනසින්නේ ගන්නන් අතුරෙහි සිට නොම ගන්නේ වීනම් ඒ බමුණෙහි පවසන්නේ යස්ස රාගෝ ච දෝසෝ ච මානෝ මක්ඛෝ ච පාතිතෝ සාතපෝරිව ආරංගා තමං භූමි බ්‍රාහ්මනං ඉදි කටු තුඩගින් අබැට වැටින්නේ ඉලෙසම රාදොස් මන් නොසිතින්නේ ගුණමකු බව සිත තුල නොමවන්නේ ඉලනි අයකු බමුණෙහි පවසන්නේ අකක්ක සංවිඤ්ඤාපනින් ගිරං සංචං දීරේ යායනාබි සජේ කන්ති තමං භූමි බ්‍රාහ්මනං රලු නැති එලෙසම දත් යුතුයවන්නේ සබවසමයේ සෑම විට පවසන්නේ කිසිවෙකු වදනින් කෝ නොකරන්නේ එවැනි අයකු බමුණෙහි පවසන්නේ යෝද දීඝං රස්සං වානුන්තුලං සුභාසුභං ලෝකේ අදින්නම් නාදීයති තමං භූමි බ්‍රාහ්මනං යමෙක් යමක් දිගුහෝ කෙටිවන්නේ කුඩා මහත් හොඳේ නොහොඳේ දෙවන්නේ ලොවේහි නොදුන් කිසිවක් නොම ගන්නේ විනම් ඔහුට බමුණි කැයි කියන්නේ ආසායස්සන විඤ්ඤන්ති යස්මින් ලෝකේ පරම්හිත නිරාසයං විසංයුත්තං තමං බ්‍රෝනි බ්‍රාහ්මනං මේ ලොව හෝ පරලොවට ගෙනින්නේ ආසා කිසිවක් නැත සිදුවන්නේ සිත නිකලෙස් වී දැමි නැතිවන්නේ එවැනි අයට බමුණෙහි පවසන්නේ යස්සාලයාන විඤ්ඤන්ති අඤ්ඤාය අකතං කති අමතෝ ගදං අනුපත්තං තමහං රෝමි බ්‍රාහ්මනං යමිකුට ආසවල් නැතිවන්නේ රාගාදී සංගද ඉක්මන්නේ සෝක රජස් හැර පිරිසිදු වන්නේ ඒවැනි අය කුයි බමුණු කියන්නේ යෝද පුඤ්ඤං ච පාපං ච උබෝ සංඝං උපච්චගා අශෝකං විරජං සුද්ධං තමං භූමි බ්‍රාහ්මණං යමිකුට ආසවල් නැතවන්නේ රාගාදී සංඝද ඉක්මන්නේ ශෝක රජස් හැර පිරිසිදු වන්නේ එවැනි අය කුයි බමුණු කියන්නේ චන්දං විමලං සුද්ධං විප්පසන්න මනාවිලං නම්දි භව පරික්ඛේනං තමං භූමි බ්‍රාහ්මනං නිර්මල පිරිසිදු පුන් සඳ මෙන්නේ නොකැලර නිසසල සිත් ඇතිවන්නේ භවයේහි බැඳි ආසාව නසන්නේ විනම් ඔහු බමුණිකයි කියන්නේ යෝයිමං පලිපතං දුක්ඛං සංසාරං මෝහමච්චගා තින්නෝ පාරගතෝ ජායි අනිජෝ අකතං කති අනුපාදාය නිම්බතෝ තමං බ්‍රෝනි බ්‍රාහ්මණං මේ මහා දුෂ්ක කර සසර මනින්නේ මෝහය පසු කොට පීනා යන්නේ බවුන් වඩා තිර වූ නිසකින්නේ නිවනටපත් ඔහු බමුණු කියන්නේ යෝදකාමී පහත්වානේ අනාගාරෝ පරිම්බජේ කාම භව පරික්ඛීනං තමං භූමි බ්‍රාහ්මනං යම් කිසි වෙක්කම් සුවය හරින්නේ ගිහිගෙන් නික්මී පැවිදිව ඉන්නේ කාමද භවයද වනසාලන්නේ නම් ඒ බමුණුයි මා පවසන්නේ යෝද තන්නං පහක්වාන අනාගාරෝ පරිම්බජේ තණ්හා භව පරික්ඛේනං තමං බ්‍රෝනි බ්‍රාහ්මනං යම් කිසි තණ්හාව හරින්නේ ගිහි ගේ හැරදා පැවිදිව ඉන්නේ තණ්හා භව දෙක නැති කලෙන්නේ ඔහු හට මා බමුණයි පවසන්නේ හිත්වා මානුසකං යෝගං දිම්බං යෝගං උපච්චගා සම්බයෝග විසංයුත්තං තමං භූමි බ්‍රාහ්මණං මිනිස් ආයුකම් සුවහැර ඉන්නේ දිවිය ආයුකම් සුවහැර ඉක්මන්නේ සියලු යෝග බැමි වලින් මිදෙන්නේ එවැනි අයට බමුණෙකයි කියන්නේ ඉත්වාරතිං ච අරතිං ච සීති භූතං නිරූපදින් සම්බලෝකාභිභුං වීරං තමං භූමි බ්‍රාහ්මනං අරතියහා රතියත් දුරලන්නේ සිසිල්ව වෙන්වන්නේ පස්කන්ද මැඩලු විරුව කුවන්නේ නම් ඒ බමුණුයි මා පවසන්නේ තුතින් යෝ වේදි සත්තානං උපපත්තිං ච සම්මසෝ අසත්තං සුගතං බුද්ධං තමං බ්‍රෝමි බ්‍රාහ්මණං සත්නගේ චුති උපතුත් දැන ගන්නේ ලොව කිසිවක් ගැන ඇලුම් නොවන්නේ මනාව ගිය සිව්සස් දැනගන්නේ වීනම් ඒ බමුණයි පවසන්නේ යස්ස ගතින්න ජානන්ති දේවා ගන්ධම්ම මනුසා කීනාසවං අරහන්තං තමං භූමි බ්‍රාහ්මණං දෙවි ගදඹුන් හෝ මිනිසුන් වන්නේ යමෙකුගේ ගිය තැන නැත දැනගන්නේ කෙලෙස් නැසූ අරහත් බවවන්නේ නම් ඒ බමුණයි මා පවසන්නේ යස්ස පුරේච පච්චාච මග්ගේච නත්ති කිංචනං අකිංචනං අනාදානං තමං භූමි බ්‍රාහ්මණං යමිකුගේ පෙර සහ පසු හොවන්නේ දැන් පෝ කිසිවක් නැත ගෙන යන්නේ ආසා නැති කිසිවක් නොම ගන්නේ එවන්න හුට මා බමුණු කියන්නේ බුසබං පවරං වීරං මහේසින් විජිතාවිනං අනේජන්නාතකං බුද්ධං තමං බ්‍රෝමි බ්‍රාහ්මනං බල කිලෙස් මල සෝදාලන්නේ සිව්සත් දත් හේ බමුණු යන්නේ පුම්මේ නිවාසං යෝමේ සංඝාපායංච පස්සති අතෝ ජාතික්ඛයං පත්තෝ අභිඤ්ඤාවෝසිතෝ මුනි සම්බවෝසිතෝ සානං තමං භූමි බ්‍රාහ්මණං ති ධම්මපදං නිත්‍යතං සාදු සාදු සාදු පෙර භව සග සහ නිරයද දන්නේ යලි ඉපදුම් නැති සවුනේ දන්නේ මුනි වී බඹසර වැස නිමවන්නේ කවුරුද එතුමයි බමුණු කියන්නේ